චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ද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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි උතුම් වූ සූත්‍ර විවරණ ඒ ධර්ම දේශනා මාලාවේ අපි අද දවසේ ඉතාමත්ම වටිනා වූ ධර්මපරයායක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සිංහතුන් හැමදෙනාම හිත නිදහස් කරගෙන සෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැවත නැවත ඇති කරගෙන ධර්ම ගරුත්වයේ රැකෙන පරිද්දෙන් තම තමන් සිටින තැන්වල ඉඳගෙනම නියුතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න. ඉන්වත්නි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මේ ලෝකයේ ඇති අපේ හිත් නිවන යොතුම්ම වටින පරයය. අනිත් අයට ඇලෙන අනිත් අයට රිදෙන අනිත් අයට ද්වේෂය ඇති වෙන අවස්ථාවන් වලදී ඇදෙන තැන් වලදී ඇදෙන්නේ නැතුව රිදෙන තැන් වලදී රිදෙන්නේ නැතුව ද්වේෂය ඇති වෙන තැන් වලදී ද්වේෂය ඇති නොවේ ඉන්න පුළුවන්කමක් යමෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ යුතු ධර්මය තුලින්. එනිසා අපේ ජීවිත සනසවා ගැනීමේදී ධර්මානුකූලම අපේ ජීවිතය ගොඩනගා ගත්තොත් අපට ලැබෙන ආනිසංස ඵල මහිමේ මේ පිණුතුන් හොඳ ආකාරවම දන්නවා. අද අපි මාතෘකාගත සූත්‍ර දේශනාවට යොමු වෙමු. පින්වත්නි අපේ මාතෘකාව තමයි චූල ගෝසිංග සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මහා යමක වර්ගයේ තියෙන පළවෙනිම සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා පින්වත්නි නාදිකා ගමේ. ඒ නාදික ගමේ වැඩ ඉන්නකොට ඒ අසල පිහිටි ගෝසිංග වනය බොහෝමත්ම රමණීයයි. ඒ ගෝසිංග වනයේ වැඩ වාසය කරනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වගේම නන්දී මහරහතන් වහන්සේ කිම්බිල මහරහතන් වහන්සේ කියන මේ මහරහතන් වහන්සේලා උන්වහන්සේලා සමග සිදු වුණ සංවාදයක් මූලික කරගෙනයි මේ සූත්‍රය මේ නමින් ඒ වනයේදී සිද්ධ කළ නිසා මේ ගෝසිංග චූල ගෝසිංග සූත්‍රය කියලා නාමය භාවිතා කරලා තියෙනවා. මේ ගෝසිංග වනය මේ විදිහට නම් තබන්නට හේතුව මේ වනයේත මේ විදිහේ නමක් සම්පාදනය වෙන්න හේතුව අට කතාව තුළ බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. මේ වනයේ සල් වනයක් මේ වනයේ තිබුණ ගස් අතර එක ගහක් තිබුණා ගෝණෙකුගේ අඟක් වගේ ඒ ගහේ කඳින් පැන නැගුණ විටපයක් තිබුණා. මේ විටපේ කියන කාරණාව අපට ශබ්දකෝෂය තුළ විග්‍රහ කරනවා මේ විටපයක් කියලා කියන්නේ දෙබලක් දැන් පින්වතුන් දන්නවනේ යම්කිසි ගසක් ගත්තොත් ඒ ගසේ දෙපැත්තට අතු බෙදෙන තැන අනෙතෙන්ටත් විටපේ කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි අත්තටත් විටපේ කියලා හඳුන්වනවා. එතකොට සල් ගසක හඳින් පැන නැගුණු අත්තක් තියෙනවා ඒ අත්ත හරියට ගෝණිකුගේ අඟක් වගේ ඒ නිසා මේ වනයේත ගෝසිංග වනය කියලා ඒ කාලේ මිනිස්සු නම තබලා තියෙනවා. එතකොට මෙන්න මේ වනයේ තමයි අර කියන ඒ උතුම් මහරහතන් වහන්සේලා වැඩ වාසය කළේ. එන්වත් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකීමේ ඒ කාරුණික සිතින් යුක්තව උන්වහන්සේලාට අනුග්‍රහ පිණිසත් ශාසනයේ පසුව ඉන්න අප හැම දෙනාටම අනුග්‍රහ පිණිසත් අප සියලු දෙනාගේම ජීවිතය සූපත් කිරීමේ උතුම් වූ කාරුණික හැඟීම පෙරදරි කරගෙන අනාගතයට යහපතක් වෙන බව භාග්‍යතුන් වහන්සේ වටහාගෙන මේ මහරහතන් වහන්සේලා වැඩ වාසය කරන මේ වනයේට වැඩම කරනවා මේ වනයේට වැඩම කරන්න යෑමේදී මේ වනය ආරක්ෂා කරන ආරක්ෂකයෙක් ඉන්නවා. මේ වනය සල්වනයක්නේ. බොහොම අලංකාර උද්‍යානයක්. එතකොට මේ වනය රැක ගන්න මේ වනයේට පීඩාවක් යම් කෙනෙක්ගෙන් නොවෙන්න ඒ වගේම මේ වනය පිරිසිදුව තබා ගන්න ආරක්ෂකයෙක් සිටියා. මේ වනයේ වටේටම පින්වත්නි වැට කඩළු මායින් සකස් කළ තමයි තිබ්බේ. යන්න පුළුවන් කමක් තිබුණේ ඒ දොරටුවක් තියෙනවා ඒ දොරටුවෙන් පමණයි යන්න පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරාම මේ දොරටු පාලකයා එහෙම නැත්නම් මේ වනේ ආරක්ෂකයා කියනවා ඇතුළට යන්න එපා. ඇතුළට යන්න එපා. ඇතුළේ ඉන්නවා අත්ථ කාම රූප. කියන්නේ තමන්ගේ ජීවිතය සංසුන්ව පවත්වාගෙන ඉන්න උතුමන් වහන්සේලා තුන් නමක්. තමන්ට හිත කැමැති තමන්ගේ යහපත කැමැති තමන්ගේ අභිවෘද්ධිය කැමැති ඕනෝන්ට ප්‍රිය වූ කුල පුත්‍රයන් තුන්නමක් මේ වනේ වැඩ ඉන්නවා. ඒ නිසා ඔබ මේ වනයේට ඇතුළු වෙන්න එපා කියලා. බලන්න මේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ නමකගේ ගෝල තුන්නමක් පිළිබඳව පැහැදිලි නැති කරගත්ත කෙනෙක් කියන කතාව. එහෙම කියන්නේ හේතුවකුත් තියෙනවා. මේ දොරට පාලකයා මේ මහරහතන් වහන්සේලා සමගි සම්පන්නව කටයුතු කරන විදිහ කාලයක් තිස්සේ බලාගෙන හිටියා. උන්වහන්සේලා එකිනෙකාට ප්‍රිය වෙමින් ආරවුල් නැතිව අනේකාට අනෙක් උතුමන් වහන්සේ දෝපකාර කරමින් උන්වහන්සේලාගේ ප්‍රියජනක ඒ සමගිය ඒ සුන්දර ජීවිතවලට කවුරු හරි කෙනෙක් හානියක් කරනවට නොගැලපෙන කෙනෙක් එකතු වෙනවට ඔහු කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඔහු දන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා. ඔහුගේ එකම අරමුණ තිබ්බේ පිටින් කාටවත් එන්න දෙන්නේ නැතුව උන්වහන්සේලාගේ යහපත උන්වහන්සේලාට සපයා දීම. ඉතින් ඒ වෙලාවේ මේ කතාව හදිස්සියෙම දකින අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා ඇතුළට යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඒ වෙලාවෙම අඟුදු මහරහතන් වහන්සේ අනිත් නන්දිය මහරහතන් වහන්සේ, පිම්බිල මහරහතන් වහන්සේ අඬ ගහගෙන ඇවිල්ලා ඒ වෙලාවෙම කියනවා මේ දොරටු පාලකයාට හා හා හිම කියන්න එපා. මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි ශාසනය යමක් යමෙක් උදෙසා මේ ශාසනයට ඇතුළු වුණා නම් මෙන්න මේ උතුමන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ මුන්වහන්සේ වෙනුවෙන් තමයි අපි ශාසනයට ඇතුළුනේ කියලා ඒ දරටුපාලකයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු පහදලා දෙනවා. ඒ වෙලාවේ දොටුපාලකයා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා. ඊට පස්සේ අපේ ආනුද්ධ මහරහතන් වහන්සේ ඇතුළුවේ මහරහතන් වහන්සේලා තුන්නම භාගතුන් වහන්සේට උපස්ථාන කරනවා. එක ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්න ආසනයක් පිළිල කරනවා. තව ස්වාමින් වහන්සේ නමක් භාගතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ශෝධනවා. තව ස්වාමින් වහන්සේ නමක් පෑන් ආදී සකස් කරනවා. ඒ සෑම ස්වාමින් වහන්සේ නමක්ම ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ භාගතුන් වහන්සේට අර උපස්ථාන කරනවා. පින්වත්නි, ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ඕනෙම කෙනෙක් හමු වෙන්න ගියාම භාගතුන් වහන්සේ මුලින්ම සැප දුක අහනවා. දැන් අපි හැමෝටම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට එදිනදා ජීවිතයේදී ක්‍රියා කර ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්. ජීගමන් බුදුරජාණන් වහන්සේ අහන්නේ කොහොමද? සැප දුක්. කමනීය. හොඳින් ඉන්නවද? සැපවත්ව යහපත්ව ඉරියව් පවත්වනවාද? ඒ කියන්නේ හොඳින් එදිනෙදා ජීවිතය ගත කරනවාද? කච්ච යාපනීයා ඔබ වහන්සේලාගේ ජීවිත එකිනෙකා කෙරෙහි ගැළපෙනවද? ජීවිතය ගැටලුවක් නැතුව ආරවුලක් නැතුව තමන්ගේ ජීවිත තම තමන්ට ගලපාගෙන ඔබලාගේ සමගිය ඇති කරගෙන ඔබලා ඕනොන්ට ගැළපෙමින් ජීවිතය ගත කරනවා. කච්චියාපනීය පින්ඩකේන කිලමා කිලමාමා පින්ඩපාතේම ලැබෙනවද පින්ඩපාතේ නිසා ක්ලාන්ත බවක් ඇති වෙනවද බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් පිළිබඳව මොනතරම්නම් සොයල බැලුවද උන්වහන්සේලා කෙරෙහි අනුකම්පාවක් තිබුණාද මේ භාග්‍යතුන් වහන්සේගේ විමසීම තුළින් අපිට වැටහෙනවා. අනිත් එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ බලන්න යනවා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා හැරමිටි අතේ තියාගෙන යොදුන් ගණන් දුර ඇවිදිනවා. බස්වල දහඩිය පෙරාගෙන මහා දුක් විඳිනවා. ඇයි? කාලෙකින් අපේ දරුවෝ දැක්කේ නැහැ. අපේ දරුවෝ හොඳින් ඉන්නවත් දන්නේ නැහැ. ගිහිල්ලා බලලා එන්න ඕන කියලා මොනවා හරි ටිකක් තියෙනවා නම් උතාගෙන ඒ අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ බලන්න යනවා. බලන්න දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් කරේ කොච්චර සංවේදී වුණාද කියලා. ඒ වගේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා බලන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. මගේ පුත්‍රයන් හොඳින් ඉන්නවත් දන්නේ නැහැ. උන්වහන්සේලා සුවෙන් ඉන්නවත් දන්නේ නැහැ. එනිසා මම ගිහින් බලන්න ඕනි කියලා තනියෙන් මේ වැඩම කරේ. මේ ගමන වඩින්නේ තනියෙන්මයි බුදුරජාණන් වහන්සේ. තනියෙන්ම වඩින බුදුරජාණන් වහන්සේ පාත්‍රාසිරු අරගෙන උන්වහන්සේම රහසේ කිසියෙකුටත් කියන්නේ නැතිව අඩුම තරමේ ආනන්ද හාමුදුරුවත් උන්වහන්සේත් එක්ක වැඩියේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා අහනවා කොහොමද හොඳින් ඉන්නවද සතුටින් ඉන්නවද ආහාරය පින්දපාතෙම ලැබෙනවද ඒ වෙලාවේ ප්‍රධාන උතුමන් වහන්සේනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ කියනවා ස්වාමීනි එහෙමයි අපි ඊ타ත්ම හොඳින් ඉන්නවා අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතය පහසු විහරණයෙන් වාසය කරනවා. අපිට ස්වාමීනි අපේ ජලපීමෙන්මයි ජීවත් වෙන්නේ. අපි අපේ ජීවිතය ගලපාගෙනමයි ජීවත් වෙන්නේ. ඒ වගේම පින්ඩපාතේ ස්වාමීනි සුලභව ලැබෙනවා. එක්කෙනෙක් වැඩ ඉන්නකොට එක ස්වාමින් වහන්සේ නමක් පින්දපාත වඩිනවා. තව ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නකොට තව ස්වාමින් වහන්සේ නමක් පින්දපාත වඩිනවා. එක ස්වාමින් වහන්සේ නමක් භාවනා කරනකොට තව ස්වාමින් වහන්සේ දෙනමක් පින්දපාත වඩිනවා. එකිනෙකා කෙරෙහි පහස ඉරියව් පවත්වමින් එකිනෙකාට අන්‍යෝන්‍ය උපකාර කරගනිමින් අපි අපේ ජීවිතය ගත කරනවා. පින්ඩපාත එහෙම ලැබෙනවා. පින්ඩපාතෙන් ක්ලාන්ත භාවයක් නැහැ. අද වගේ නෙමේ පින්වත්නි විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල නොයේ ප්‍රදේශ තියෙනවා ඉතාමත්ම දුෂ්කර. අදටත් එහෙමමයි. ඒතකොට අන්නේ වගේ ප්‍රදේශවල මහා දුක් විඳින්මින් පරෝජාව ආරක්ෂා කරපු උතුමන් වහන්සේලා ඉඳින්න. එතකොට මෙන්න මේ ගෝසිංහ වනයේට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අහන උත්තරයට ඒ විදිහට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උත්තර දෙනවා. කලින් අර දරුඩපාලකයා කිව්වා අත්තකාම රූප කියලා වචනයක්. අත්තකාම රූප කියන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් ජීවිතේ පවත්වන කෙනා. විශේෂයෙන් මතුවාවේ සඳහන් කරනවා. නොයෙක් වැරදි ඉරියව් පැවැත්වීම අත්ථ කාම රූප මෙන්න මේ ගුණයට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. සමහර අය තමන්ගේ ජීවිතේ පවත්වන්නේ නොඑක් විදිහේ අන් අයගේ ලාභාපේක්ෂාවන් බලාපොරොත්තුෙන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ පා කියපු නක්ෂත්‍ර ආදී භාවිතා කරමින් ඒ වගේම ගෙන්ගට යෑම තුළින් නොයෙක් සම්මා ධම්මාදී සිද්ධ කිරීමෙන් ඒ විදිහ නොයෙක් ඉරියව් පවත්වමින් නම් ජීවිතයේ වික්‍රම වහන්සේ නමක ජීවෙන්නේ ඒ විදිහේ අර භාගතුන් වහන්සේගේ දේශනාවට ප්‍රතිවිරුද්ධ වූ ක්‍රමවේදයට නම් ජීවෙන්නේ ඒක තමන්ගේ ජීවිතය නිවනට පැමිණීමට උපකාරක වන ධර්ම බවට නෙමෙයිවපත් වෙන්නේ. නමුත් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හුදකලාව ශීලාදී ගුණධර්මයන් වඩමින් කෙලෙස් තවන වීර්ය ඇති කරගෙන තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයත් සම්පූර්ණ කරගනිමින් සංසාර විමුක්තිය උදෙසා කටයුතු කරනවද අනේවන් උතුමන් වහන්සේලා අත්තකාම රූප මෙන්න මේ ගුණයෙන් යුතු උතුමන් වහන්සේලා බව ධර්මයේ තුළ විස්තර කරනවා. එතන මෙන්න මේ උතුමන් වහන්සේලා තුන් නම තමන්ගේ ජීවිතය මෙවනට පත් කරගෙන එතුමන් වහන්සේලා තුන් නමක් ඒ වගේම ඕනවුන්ටත් ඕනවුන්ගේ උපකාරය උපකාර කරගෙන ජීවිතය මේ ආර්ය මාර්ගයට පමුණවාගත්ත උතුමන් වහන්සේලා තුන්නම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවාද? එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයෙන් ජීවිතය ගත කරනවාද? එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලනවාද? භාග්‍යතුන් වහන්සේ අහනවා. සමගිය රැකෙන විදිහට සමගිය නොබෙදෙන විදිහට ජීවිත ගත කරනවාද කියලා මේ මහරහතන් වහන්සේලාගේ භාග්‍යතුන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙමයි ස්වාමීනි. ඒ කාන්තේම අපි එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයෙන් එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් අපි අපේ ජීවිතය ගෙවනවා. ඒ වෙලාවේ අහනවා කොහොමද එහෙම ජීවිතේ ගත කරන්නේ කොහොමද එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයෙන් එකිනෙකා කෙරෙහි ගලු සත්කාරයත්ව වාසය කරන්නේ ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි අපි නැති තැනක් අපේ නන්දිය මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ හමුවෙත් නොහමුවෙත් හමුවේ කියන්නේ ඉදිරිපිට නොහමුවේ කියන්නේ Taman ඉදිරිපිට නැති අවස්ථාව. එගෙන ඉන්න තැනක් නැති තැනක්. මේ අවස්ථා දෙකේදීම මෛත්‍රී සහගත කාය කර්මයෙන්මයි වාසය කරන්නේ. දැන් පින්වත්නි මෙතන අපිට තේරුම් ගන්න බොහෝ කාරණා කිහිපයක් තියෙනවා. දැන් ඉන්න තැන ගරු සත්කාර කරන එක ඉන්න තැන මෛත්‍රී සහගතව ක්‍රියා කරනවා කියන්නේ මොකක්ද? දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කිම්බෙල මහරහතන් වහන්සේ නන්දිය මහරහතන් වහන්සේ ඔවුනොවුන්ට ඔවුන් ඉදිරිපිට උපකාර කරගන්න. මෛත්‍රී සහගතව. උදාහරණයක් විදිහට ගත්තොත් අනුරුද්ධ මහරහතන් වහන්සේට යම් කිසි විදිහේ අපහසුාවක් හේතු කොටගෙන අතපසු වීමක් හේතු කොටගෙන උන්වහන්සේගේ යම්කිසි අඩුපාඩුවක් වුණා නම් එන්නේ වෙලාවට කිම්බිල මහරහතන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේට චෝදනාවක් කරන්නේ නැතුව උන්වහන්සේ කෙරෙහි මෛත්‍රියෙන් ඒ අතපසු වීම නිවැරදි කරනවා. අතපසු වීම කියන්නේ දැන් පැන්ගෙන එන වාජනයක් තියෙනවා නම් ඒ පෑන් ජන එන වාජනේ ඒ වතුර ඒ ජලය නැතිනම් වහන්සේලාට අන ඒ ජලය ආදිය සකස් කරලා තියෙනවා. උන්වහන්සේට තමන් කුටියේ ඒ ආවාසය පිරිසිදු කරගන්න බැරි වුණොත් ඒ කුටිය පිරිසිදු කරලා දෙනවා. ඒක කවුරුවත් කියනකම් ඉන්නේ නැහැ. උන්වහන්සේලා ඉල්ලීම් කරන්නේත් නැහැ. මට මේක කළා දෙන්න, මට අර කළා දෙන්න. දැකීමේ මාත්‍රයෙන්ම උන්වහන්සේලා ඉක්මනින්ම පෙළඹලා ඔවුන්ට උපකාර කරනවා. මම වැඩි හිටියා. මේ අය මට වඩා වස් අඩුයි. එහෙම කිසිම දැකීමක් නැතුව එකම හැඟීමක් ඇති කරගෙන උන්වහන්සේලා කාය කර්මයෙන් මෛත්‍රී සහගත වෙනවා. පින්ඳ පාතය ගෙනහල්ලා එක ස්වාමින් වහන්සේ නමක් පින්ඳ පාතේ වැඩම කරලා අනිත් ස්වාමින් වහන්සේලා දෙනමඩ පින්ඳ පාතය ගෙනහල්ලා පූජා කරනවා. තුන්නව බෙදාගෙන වළඳනවා. එතෙන්ද වෙන උපකාරය බලන්නේ එක ස්වාමින් වහන්සේ නමක් පින්දපාත යනවා අනිත් ස්වාමින් වහන්සේලා දෙනම ඒ අතරතුර භාවනා කරනවා. ඊළඟ දවසේ අනිත් ස්වාමින් වහන්සේ පින්දපාතේ වඩිනවා ඊළඟ ස්වාමින් වහන්සේලා දෙනම භාවනා කරනවා. බලන්න පින්වත්නි මෛත්‍රී සහගත සිතක් ඇති උතුමන් වහන්සේලා එකතු වුණාම මොනතරම්නම් ඕනොවුන්ට උනොවුන් ආශිර්වාදයක් වෙනවද? ඒ කියන්නේ අනිත් කෙනා ගැන හිතනවා කියන එකනේ. අනිත් කෙනා ගැන හිතලා අනිත් කෙනාගේ දියුණුව වෙනුවෙන් යහපත වෙනුවෙන් උදව්පකාර කරනවා කියන එකනේ. මෙතන තියෙන්නේ මුදුසිතන්නේ. මෙතන තියෙන්නේ පරාර්ථකාමී සිතවිල්ලනේ. මෛත්‍රී සිතනේ. උන්වහන්සේලා එකිනෙකා කෙරෙහි දකින්නේ අනුකම්පාව. ඔබේ ජීවිතය ගැන ඔබ පොඩ්ඩක් මේ ධර්ම පරයායත් එක්ක ගලපගෙන බලන්න. අපට පුළුවන්කමක් තියෙන්න ඕනේ අපි ඉදිරිපිටට එන අපේම අය කෙරෙහි පමණක් නෙවෙයි අන් හැම කෙනා කෙරෙහිම කරුණ ඇසකින් බලන්න. අපි දකින්නේ කරුණ ඇසකින් නොවේ නා. අපි බලන්නේ හිතේ කුකුසක් තියාගෙන නා. සැකයක් තියාගෙන නා. අකාරුණික හිතකින් නා. එන්වත්නේ අපිට ඒ වෙලාවෙම ඇති වෙන්නේ දේශ සහගත සිටවිලි. කරුණාවක් ඇති කරගෙන අන් අය දිහා බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. විමසලිමත් නොවනවා කියන එක. විමසලිමත් නොවේ කරුණාවක් ඇති කරගෙන ඉදිරි පිටට එන හැම කෙනා කෙරෙහිම විශ්වාසයක් ඇති කරගන්න කියන එක නෙවෙයි. කරුණාසිතක් ඇති කරගෙන අපිට බොහෝමත්ම කාරුණිකව අන්න ඒ දිහා බලන්න පුළුවන් විමසිලිමත්ව ඒ නොදන්න අයනේ දන්න අය කෙරෙහි අපිට කොච්චර කරුණාවක් ඇති කරගන්න පුළුවන් බලන්න එහෙම නිවසක් ගත්තොත් නිවසේ අම්මා තමන්ගේ ස්වාමියා දිහා බලන්නේ කාරුණික හිතකින් කාරුණික හිතක් තියනවා කියන්නේ ඒ මොහොන ඊටමත් ප්‍රසන්න මොහොනක් බවට පත් උදේ දැක්කත්, දවල් දැක්කත්, රැක දැක්කත් කරුණා සහගත හිතක් නම් අනේ මගේ ස්වාමියා කෙරෙහි මං කරුණාවන්ත වෙන්න ඕනි කියලා මේ හැඟීමෙන් නම් බලන්නේ. ඒ මොහොන සිනහමසු මොහොනක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සාන් පුරුෂයා තමන්ගේ ස්වාමී දිනේ දිහා බලන්නේ කාරුණික හිතකින්. නිතරම ඒ මුවඟ තුල සිනහව පින්වත්නි පවතිනවා. දරුවන්ට තමන්ගේ දෙමව්පියන් කෙරෙහි සිය ඇසින් කාරුණික ඇසින් බලන්න පුළුවන් නම් කරුණා හිතකින් බලන්න පුළුවන් නම් බලන්න මොන තරම්නම් ඕනෝන් කෙරෙහි බැඳීමක් ඔවුනොවුන් කෙරෙහි එකමුතුකමක් එකිනෙකාට එකිනෙකාගේ උපකාරයක් කොතරම් දුරට ශක්තිමත් පවතීද කියලා. ඒ තුල එකක් තමයි කුසලයෙන්ම ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි සතුටින්ම ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඕනෝන්ට ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් අතර තම තමන්ගේ පුද්ගලයන් පිළිබඳව කාරුණිකව බලන්න පුළුවන් අපිට මේ කාරුණිකව බැලීම කියන්න පින්වත් අපි කාටත් තියෙන දෙන ගුණයක් අපිට කරුණාවක් නැතිව අපිට බලනකොට අනිවාර්යයෙන්ම ද්වේෂය ඇති වෙන්න පුළුවන් හැම අවස්ථාවක. එහෙම වුණාම තමයි පුංචි දෙයකට තරහ වෙලා, රණ්ඩු වෙලා පුංචි දෙයකට මහා කලබගෑනි ඇති කරගෙන ජීවිත විනාශ කරගන්නේ මෙන්න මේ කාර්මික භවයේ අඩුභාවය නිසා. කෙනෙක්ගේ වචනයක ප්‍රමාද දෝෂයක් මහා විනාශයක් නිවසක් තුළ ඇති කරනවා. කෙනෙකුගේ පුංචිම පුංචි අතපස වීමක් නිවෙස් ගිනිබත් කරනවා. එක්ක බිරිඳගේ වෙන්න පුළුවන්, එක්ක දරුවන්ගේ වෙන්න පුළුවන්, එක්ක ස්වාමියාගේ වෙන්න පුළුවන්. ඕනෝන් අතරින් ඕනෙම කෙනෙක්ගේ තුනින් යම් පුංචිම පුංචි දසක් සමහර දේවල් තියෙනවා. කතා කරන්නවත් හිතන්නවත් වැරද්දක් නැහැ. හැබැයි මහා ලොකු වැරදි බවට පත් කරගෙන. ඉරියව්වක වෙනස් වීමක් සමහර අයට ඇති පෞල් ජීවිතයකින් අයින් වෙන්න සහ පෞල් ජීවිතයක් ගිනිබත් කරගන්න. ඒ විතරක් නෙවෙයි ජීවිත ඕනෙම කෙනෙක්ට පින්වත්නි කාරුණික ඇසක් තිබෙ නැත්නම් නැති ප්‍රශ්න බොහොමයක් ඇති වෙන්නේ එක මුල පිරීමක් බවට පත් වෙනවා. නැති ප්‍රශ්න ඇති කරගන්න එක තෝතැන්නක්. ඒ කෙතක් වගේ හරියට. එනිසා ගින්නෙන් කරන්නේ හසු වෙන හසු වෙන දේ දවනවා. දේශයෙන් අකාර්මික හිතින් කරන්නේ පින්වත්නි. හසු වෙන හසු වෙන දේ පිළිබඳව පටිඝය ඇති කරගෙන ඊ타ත්ම නරක වූ ප්‍රතිඵලයකට යොමු වෙනවා. කාර්මික හිතක් තිබ්බොත් ඇතිවෙන ප්‍රශ්නේ පවා අපිට ඊ타ත්ම හොඳින් සමතේකට පත් කරගන්න පුළුවන්. එකක් ඕනෝන් තුල සතුට ඇති වෙනවා. අනිකා කෙරෙහි හැඟීමක් ඇති වෙනවා. අනිකා කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවා. අනිකා රැකගැනීමේ චේතනාව තියෙනවා. ඒත් එක්කම නැති ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් බොහෝමත්ම මානුෂීය මට්ටමින් මානුෂීය හිතකින් ඒ දිහා බලලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. කාරුණික හිතක් තිබ්බොත් ඕනෙම මේ ලෝකේ මහා ප්‍රශ්නයක් වුණා ඊ타මත්ම ඉක්මනින් විසඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ මහරහතන් වහන්සේලාගේ උන්වහන්සේලාට උපකාර කරගත් විදිහ කාර්මික අනික් උතුමන් වහන්සේ දිහා බලපු ආකාරය කොතරම්නම් වටිනවද? එක ස්වාමින් වහන්සේ නමක් එක ස්වාමින් වහන්සේ නමක් රැක්කේ දරුවෙක් තමන්ගේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ රකින්නවා එක ස්වාමින් වහන්සේ නමක් අනිත් ස්වාමින් වහන්සේලා දෙනම ආරක්ෂා කළ ඒ වගේ. ඔවුනොන්ට උපකාර කළේ ඒ වගේ. එක්කෙනෙක් පැන් ගේනවා, අනිත් එක්කෙනා සුද්ධ පවිත්‍ර කරනවා. අනිත් ස්වාමින් වහන්සේ උන්වහන්සේලාට උපකාර වෙන යම් වෙනත් වූ අවතුම් පැවතුම් පවත්වනවා. දැන් බලන්න කයිනුත් උන්වහන්සේලා මෛත්‍රී සහගතයි. කයිනුත් මෛත්‍රී සහගතයි. සඳහන් කරනවා අඬ ගහන්න ඕනේ නෑ මොන හරි දෙයක් කරන්න. තනියෙන් යමක් කරන්න බැරි වුණාම තනියෙන් යමක් කරන්න බැරි වුණාම මේ එන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. අනිත් ස්වාමින් වහන්සේ දිහා බැලූ මාත්‍රයෙන්ම උන්වහන්සේ ඉක්මනින් ඇවිල්ලා උපකාර කරනවා. තමන්ගේ වැඩ තියෙනවා මගේ වැඩේ කළා මම ඔබ වහන්සේට උදව් කරන්නම් කියලා එහෙම ආත්මార్థකාමී වෙන්නේ. ඒ උදව්ව අවශ්‍ය මොහොතේම පෙරලා ඇවිල්ලා උදව් කරනවා. බැලූ මාත්‍රයෙන් ඇති බලන්න අනිත් කෙනා කෙරෙහි මොනතරම්නම් අවධානයක් අනිත් කෙනා කෙරෙහි මොනතරම් හැඟීමක් කාර්මික බවක් පවතිනවද කියලා. එතකොට එහෙම උපකාර කර ස්වාමින් වහන්සේට මේ ස්වාමින් වහන්සේ නැවත උපකාර කරනවා. පින්වත්නි මේ සූත්‍රයේ කියවනකොට අපට චිත්තජ රූප ලැබෙනවා. උන්වහන්සේලා තුන්නම වාසය කරපු විදිහ පිළිබඳව අපේ හිත ඇත්තටම ප්‍රබෝධමත් වෙනවා. අපිට පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාවක්, තව තවත් වීරියක්, තව තවත් හැඟීමක් මේ ශාසනය කෙරෙහි ඇති වෙනවා. බලන්න උන්වහන්සේලාගේ ජීවිත වලින් අපිට ලබා දෙන තන ආදර්ශය. ඒ ජීවිත ආදර්ශයට අරගෙන අපේ ජීවිතය සකස් කරගත්තොත් මොන තරම්නම් අපේ ජීවිත සුන්දර වේවි අලංකාර වේවි කායික කර්මයෙන් උන්වහන්සේලා ඉන්න තැනත් මෛත්‍රී සහගතයි. නැති තැනත් එහෙම. බොහෝ දෙනෙක් ඉන්න තැන හොඳට උදව් කරනවා, උපකාර කරනවා. හැබැයි නැති වුනහම නැති නිසා පේන්නේ නැති හින්දා බොහෝ දෙනෙක්ගේ උපකාරය සිද්ධ වෙන්නේ නැහැ. ඉන්න තැන උදව් කරන බව පෙන්වමින් ක්‍රියා කරනවා නැති තැන ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ උතුමන් වහන්සේලා හිතියත් නැතත් උන්වහන්සේලාට දී යුතු යුතුයකම් ටික හරියටම උන්වහන්සේලා සිද්ධ කරනවා. එක ස්වාමින් වහන්සේ නමක් වෙන්දපාත වැඩිය නම් උන්වහන්සේ නැති තැනත් උන්වහන්සේගේ යම් කිසි අතපස වීමක් වෙලා තිබොත් ඒක හොයලා බලලා උදව් උපකාර කරනවා. උන්වහන්සේ ඉන්න තැන එහෙමම උදව් උපකාර කරනවා. වෙනසක් නැහැ. ඒ වගේ අර වෙනසක් වුණොත් හංගන්න දෙයක් තියෙනවා ජීවිතවල. අනුන්ට උදව්පකාර කිරීමේදී යම් කෙනෙක් පේන්න කරනවා නම් ඉන්න තැනනම් කරන්නේ. එයාට වගකීමක් තියෙනවා. ඒ රහස හැමදාම හංගගෙන ඉන්න වෙනවා. නැති තැන උදව්පකාර නොකිරීම නිසා. ඉන්න තැනත් නැති තැනත් වෙනසක් නැත්නම් ඒ කෙනාගේ ජීවිතේට වෙහෙසක් නැහැ. හංගන්න දෙයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීන් මම ඉන්න තැනත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වෙමින් කාය කර්මෙන් වාසය කරනවා නැති තැනත් මෛත්‍රී සහගත කාය කර්මෙන් වාසය කරනවා ස්වාමීනි ඉන්න තැනත් මෛත්‍රී සහගත වචනේ මම වාසය කරනවා නැති තැනත් මෛත්‍රී සහගත වචනේ වාසය කරනවා ඉන්න තැනත් ප්‍රිය වචන කතා කරනවා නැති තැනත් උන්වහන්සේලා පිළිබඳව ප්‍රිය වචනින්ම කතා කරනවා සමහර අය ඉන්නකොට ಗುಣ කියනවා සමහර අය නැතිකොට අගුණ කියනවා ඉන්න තැන හොඳ කියනවා නැති තැන අන් අයගේ ඒ පුද්ගලයන්ගේම අගුණ කියනවා. බලන්න මේ උතුමන් වහන්සේලා ඉන්න තැනත් එක විදිහක්. අපි කියන්නේ මේවට සාතු බස් කියලා. සමහර අය සාතු බස් කියනවා. හොඳයි මගේ යාළුවා මෙයා ගුණවත් මෙයා සිල්වත් මෙයා මේ මේ වගේ වටින කෙනෙක් කියලා ඉන්න තැන පුදුම විදිහේ ගුණ වර්ණනා කරන නැති තැන අන් අයත් එක්ක බනිනවා මුන්වහන්සේලා ඉන්න තැනත් එකට කතා කරන්නේ බොහෝමත්ම මෙත්‍රශීලීව මෛත්‍රී සිතක් ඇති කරගෙන එක ස්වාමීන් වහන්සේ නමකගේ හිතක් දෙදෙන විදිහේ වචනයක් කතා කරන්නේ නැහැ. බුදු වචනින්මයි කතා කරන්නේ. අන්න බලන්න කාර්මික හිතක් තිබ්බහම නිතරම බලනවා අනිත් කෙනාගේ හිත නොරදෙන විදිහට තමන්ගේ වචනේ භාවිතා කරන්න පෙළඹෙනවා. ඒ වගේම කාර්මික හිතක් තියෙනකොට අනිත් කෙනා කෙරෙහි මෛත්‍රී නැතිතනක් ඇති වෙනවා. නැති තැනත් ගුණම කියනවා. බුදුරජාණන් වහන්සේ අපිට ජීවේ දේශනා කළේ මේ ලෝකේ ඕනෙම අගුණයක් තියෙන කෙනෙක් ජීුණත් ගුණයක් කාඩලා අරගෙන බලන්න කියලා. බොහොම ලස්සන කුමාවලින් භාගතුන් වහන්සේක සූත දේශනාවක දේශනා කරනවා. ගණ්ඩම දෙයක් නැති මිනිසෙක් වුණත් ඒ මිනිස්යාගේ මනුෂ්‍ය ජීවිතයට හරි ගරු කරලා මෙයා මිනිසෙක් නේ කියලා හරි ඒ මිනිස්සයා ඒකෙන් ඇති කරගන්න කර්මය ඒ කර්මය කෙරෙහිවත් අනුකම්පාව ඇති කරගෙන අනේ මේ කෙනා මේ වගේ අකුසලයක් හරි කරගන්නවානේ ඒ අකුසලයේ කර ගැනීම කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන ඒ පුද්ගලයා පිළිබඳව කරුණාවක් ඇති කරගන්න කියනවා යම් කෙනෙක් මිනිසෙක් නම් ඒ මිනිසයා මොනතරම් වැරදි කළත් එයාගේ මනුෂ්‍ය ජීවිතේ මෙයා මේ මිනිසෙක් මේ මේ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තේනවනේ කියලා ඒ ගුණේ හරි දකින්න කියනවා. ඉන්න තැනක් නැති තැනක් අපේ ජීවිත පින්වත්නි වාංචනික නොවේ අනිකා කෙරෙහි මෛත්‍රී සහගතව අපි අපේ වචනේ භාවිතා කරන්න. නන්දිය මහරහතන් වහන්සේ, කිඹිල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉන්න තැනක් ගුණ කතා කරනවා. නැති දෙනක් ಗುಣ කතා කරනවා. වෙනසක් නෑ වහන්සේලා. වෙහසක් නෑ. භාගතුන් වහන්සේට දේශනා කරන ස්වාමීන් මම අනුරුද මහරහතන් වහන්සේ දේශනා කරන මම ඉන්න තැනත් මුන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වචී කර්මයෙන් වාසය කරනවා නැති තැනත් මෛත්‍රී සහගත වචී කර්මයෙන් වාසය කරනවා ස්වාමීනි ඉන්න තනත් මෛත්‍රී සහගත මනෝ කර්මෙන් වාසය කරනවා නැති තනත් මෛත්‍රී සහගත මනෝ කර්මෙන් වාසය කරනවා මෛත්‍රී හිතක් ඇති කරගෙන වාසය කරා කියන්නේ පින්වත්නි එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් නැහැ ඉන්නතන මෛත්‍රී සහගතව ඒ මෛත්‍රී හැඟීම ඇති කරගෙන වාසය කරනවා නැතිතනත් උන්වහන්සේලාගේ දියුණුව උන්වහන්සේලාගේ යහපත උන්වහන්සේලාගේ උතුම් වූ ඒ කැමැත්ත ඉටු වෙන්නට ඕන කියන මේ හැඟීමෙන් වාසය කරනවා මේ මෛත්‍රී හිත මොනතරම්නම් උන්වහන්සේලාට උපකාරයක් වෙනවා ඒ වෙලාවේ සඳහන් කරනවා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බලන්නේ හැඟීම ස්වාමීනි මුන්වහන්සේගේ හිත ඇතුව මට වාසය කරන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා. ඉතින් උන්වහන්සේලාගේ හිත පිළිබඳව උන්වහන්සේලා ලොකු පැහැදීමක් තියෙනවා. උන්වහන්සේලා දන්න උන්වහන්සේලා කෙරෙහි ප්‍රේ ඇසින් අනිත් උතුමන් වහන්සේ බලනවා කියලා. තමන් වහන්සේ කෙරෙහි අනිත් උතුමන් වහන්සේ බලනවා. අනිත් උතුමන් වහන්සේ සවතුමන් වහන්සේ නමක් දිහා බලනකොට උන්වහන්සේලා කරේ කිනකා තුල පවතිනේ මෛත්‍රී සිතිවිලි උන්වහන්සේලම දන්නවා. ඒ නිසා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා කිම්බිල මහරහතන් වහන්සේගේ හිත මට තිබ්බනම් හොඳයි කියලා. එතකොට කිම්බිල මහරහතන් වහන්සේ හිතන උන්වහන්සේගේ හිත අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිත මට තිබ්බනම් හොඳයි කියලා. බලන්න පින්වත් එක කෙනෙක් බැඳීම රාග නිෂ්ක්‍රිත බැඳීමක් නෙවෙයි, ලෝභ නිෂ්ක්‍රිත බැඳීමක් නෙවෙයි. උන්වහන්සේලා තුල ඇති හැඟීම බලන්න අපේ ජීවිතවලත් එහෙමයි ඉන්නවද කියලා. තමන්ගේ හිත තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම අකුසලයක් නැති මෛත්‍රී සහගත හිතක් ඇති කරගෙන ඔබට වාසය කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතේට වටිනාකමක් ඔබේ හිතට වටිනාකමක් ලැබෙනවා. එතකොට අනිත් අයට එහෙම හිතෙන විදිහට ඔබ ජීවිතය ගත කරනවා. එනිසා බලන්න ඒ වෙලාවේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි අපේ මේ ශරීර වෙන් වෙලා තියෙනවා. හැබැයි අපි ඔක්කොගම හිත් එකයි. අපේ ශරීර වෙනස් විදිහට වෙන් වෙලා තියෙන විවිධාකාරයි. හැබැයි අපේ හිත් එකයි. අපි හැමෝගෙම ක්‍රියාව මෛත්‍රී සහගතයි. ඉතින් අදහස් වෙන්නේ ඒකයි. අපි හැමෝගෙම වචනය මෛත්‍රී සහගතයි. අපි හැමෝගෙම සිතවිලි මෛත්‍රී සහගතයි. අපි හැමෝම ඉන්නේ මෛත්‍රී සහගත හිතකින්. හයවල් වෙන් වුණාට අපි ස්වාමීනි එකම හිතක වාසය කරනවා වගේ. ඒක හිතක් අපිට තියෙන. ඒ කියන්නේ මෛත්‍රී හිතක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා පින්වත්. සාදු සාදු වන්දුද්ද. එහෙමම තමයි වෙන්න ඕනේ. ඒ වෙලාවේ ඊළඟ මොහොතේ කිඹුල මහරහතන් වහන්සේත් ওই විදිහටම විග්‍රහ කරනවා. ඒ වගේම නන්දිය මහරහතන් වහන්සේ ওই විදිහටම විග්‍රහ කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා කෙලස්තවන වීර්යෙන් අප්‍රමාදීව ජීවිතය ගත කරනවාද? ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ කෙලස් පවන වීරයෙන් අපි වාසය කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද කෙලස් පවන වීරයෙන් ජීවිතය ගත කරන්නේ? කොහොමද කෙලස් පවන වීරය ඇති කරගෙන තමන්ගේ ජීවිතය මේ Brahmacharyaවේ යොදවන්නේ? කියලා ඒ වෙලාවේ අහනවා. ඒ වෙලාවේ උත්තර දෙනවා ස්වාමිනී අපි දවස් 5කට සැරයක් එක රාත්‍රියක් මුළුල්ලේම ධර්මය කතා කරනවා. අවුරුදු දවස් 5කට සැරයක් මුළු රාත්‍රියේම ධර්මය කතා කරනවා. බලන්න මොනතරම් ධර්ම රසයක් ධර්මය කෙරෙහි හැඟීමක් උරන්දුවක් උන්වහන්සේලා තුළ පැවතුනාද කියලා. අපිටත් පින්වත්නි අපේ ජීවිතයේට ඒ වගේ ක්‍රමවේදයක් එකතු කරගත්තොත් මාසේ පොයකට සිල් ගන්නවා වගේ ඒක හැමදාම බොහෝ දෙනෙක් කරනවානේ ප්‍රතිපත්තියක් විදිහටම එදිනදා ජීවිතයන් අපිටත් පුළුවන් නම් කල්යාණ මිත්‍ර පිරිසක් එකතු කරගෙන දවස් පහකට නෙමෙයි අඩුම තරම් මාසයකට සැරයක්වත් ධර්ම සාකච්ඡාවකදී ගුණවත් පිරිසක් එක්ක මෛත්‍රී සහගත හැඟීමක් ඇති පිරිසක් එක්ක ඔවුනොම් පරයා උස්සස් වෙන්න උත්සාහ නොකරන පිරිසක් එක්ක මෛත්‍රී සිතක් ඇති පිරිසක් එක්ක මොනතරම්නම් මේ දැහැමි කතාව සුන්දර වේවිද ඔවුනොන්ට උපකාරයක් වේවිද බලන්න ධර්ම ඥානය ඇති කර ගැනීමේදී මේ කෙලෙස් පවන දීර්ය ඇති කර ගැනීමේදී උන්වහන්සේලා ක්‍රියා කර විදිය. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලා මේ මනුෂ්‍ය ජීවිතයට වඩා ඉහළ වූ ජීවිතයක් උසස් වූ ගුණයක් ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන තියෙනවාද? එහෙමයි ස්වාමීනි. අපි ප්‍රථම ධානයෙන් වාසය කරනවා. භාගතුන් වහන්සේ අහනවා ඊටත් වඩා උසස් ගුණයක් තියෙනවා. එහෙම අපි දෙවෙනි ධ්‍යානෙන් වාසය කරනවා. ওই විදිහට තුන්වෙනි ධ්‍යානෙන්, හතරවෙනි ධ්‍යානෙන්, ඒ වගේම පංච අධිඥා, අෂ්ට සමාපatti උපදවාගෙන වාසය කිරීමෙන් ඒ වගේම ආශ්‍රවයන් දුරු කිරීම තුළින් උන්වහන්සේලාගේ ජීවිත රහත් ඵලයටපත් කරගත් ආකාරය භාග්‍යතුන් වහන්සේ එක් එක් කරුණ පිළිබඳව විමසනකොට උන්වහන්සේලා උත්තර දෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සාදු සාදු කියලා ප්‍රශංසා කරලා ඇවත්නි මේට වඩා සතුටක් ගෙන දෙන මේට වඩා යහපතක් ගෙන දෙන මේට වඩා සැපයක් ගෙන දෙන තැනක් නෑ රහත් වීම තරම් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ රහත් භාවය ඇති කර ගැනීම පිළිබඳව උන්වහන්සේට ප්‍රශංසා කරනවා සාදු සාදු. උතනින් මහාද ලබා ගන්න එහාට ලබාගත යුතු සපතක් නැහැ. ඒ ඔබලා ලබාගෙන තියෙන කියලා උන්වහන්සේලා ප්‍රශංසා කළා නැගිටලා උන්වහන්සේ වැඩම කරනවා. එන්වත් මේ වැඩ වැඩම කරපු වෙලාවේ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි උත්තර දුන්නේ. මේ පළවෙනි ධ්‍යානයේ ඉඳලා අරූපාවචර ධ්‍යාන සහ ඒ සමාපත්තියෙන් උපදවාගෙන තමන් වහන්සේලා වාසය කරන බව අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ කියන එක විමසනකොට. එතෙන්ට අර නන්දිය මහරහතන් වහන්සේ ඒ වගේම කිඹල මහරහතන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේ ඇතුළත්වයි ඒ දේශනාව කරන්නේ. දැන් කිඹල මහරහතන් වහන්සේටත් නන්දිය මහරහතන් වහන්සේටත් යම් කිසි විදිහේ අදහසක් ආවා අපේ බුදුරජාණන් වහන්සේට අපි ගැන අපේ ආනන්ද මහරහතන් වහන්සේ කොහොමද ප්‍රකාශ කළේ අපේ ගුණ ගැන තමන් වහන්සේලා උන්වහන්සේට ප්‍රකාශ කළත් නැහැ ඒ වෙලාවේ ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ අපේ ಗುಣ දන්නේ නැතුව අපි කියලා නැතුව කොහොමද ඔබ වහන්සේ අපි මේ වගේ සමාපatti වෙන යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කළේ. ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කරනවා මම ඔබ වහන්සේලාගේ හිත් දැනගත්තා. ඒ වගේම මට දෙවිවරු පවා ඇවිල්ලා ඔබ වහන්සේලා ගැන ප්‍රකාශ කරනවා. බලන දෙවියන් අතට පවා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාගේ ඒ ಗುಣ විහිදීගෙන යන ආකාරය අන්න ඒ වෙලාවේ උන්වහන්සේලාට ඇති වුණ ඒ කිඹිල මහරහතන් වහන්සේත් නන්දිය මහරහතන් වහන්සේටත් ඇති වුණ ඒ තමන් වහන්සේලාගේ ගුණ පිළිබඳව ලැජ්ජාව බලන්න කොතරම් නිහතමානීද උන්වහන්සේලා කියලා. භාග්‍යතුන් වහන්සේට තමන්ගේ ගුණයන් පිළිබඳව ප්‍රකාශ කිරීම පිළිබඳව ලැජ්ජාවක් උන්වහන්සේට සියුම් ඇති වුණා. ඒක කෙලස් ධර්මයක් නෙවෙයි. එතකොට උන්වහන්සේලාට ඒ ඇතුන් ලැජ්ජාව පිළිබඳව බලන් හිටපු දෙවි කෙනෙක් දැන් වෛෂම දිව්‍ය පුත්‍රයා යම්කිසි ක්‍රියාවකට ප්‍රදේශයකට යොමු කරා දීග පරජන කියන ඒ යක්ෂයව ඒ යක්ෂයා යනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ ගෝසිංහ වනයේට වඩිනවා ඒ වඩින බව දැනගෙන අද දැහැමි කතාවක් මෙතන සිද්ධ වෙනවා කියලා අවබෝධය ඇති කරගෙන එතෙන්ට ගිහිල්ලා ඒ දැහැමි කතාව අහගෙන ඉඳලා උන්වහන්සේලා කෙරෙහි පැහැදීම ඇති කරගෙන මේෂදීම සිදුවීම දැකලා උන්වහන්සේලාව මේ මුළු ලෝකයටම මේ මහ පොළොවේ ඉඳන් මේ මහ පොළොවේ ඉඳන් මුළු ලෝකයටම උන්වහන්සේලාගේ ගුණරාවය සතරවන් දෝනිකන අදහස ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මේ දෙවි කෙනා උන්වහන්සේලාගෙන ගුණ වගාවක් කරන ගුණ ගායනයක් කරනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ කුල පුත්‍රයන් තුන්නම මේ ප්‍රදේශයේ වාසය කරනවා නම් ඒක මුළු මහත් වජ්ජි රටටම මහත් වූ භාග්‍යයක් මහත් වූ වාසනාවක් කියලා. ඒකාංගිතව භූමාට දෙවරු ඒ විදිහටම ප්‍රකාශ කරනවා ඒකහාන් හිටපු චාතුර්මහා රාජික දේවරු ඒ විදිහටම ප්‍රකාශ කරන ඔහොම හොම් පින්වත්නි බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ ಗುಣ රාවය පැතිර යනවා භාග්‍යතුන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා දීර්ඝ පරජන කියන මේ යක්ෂයාට දේවය මේ ලෝකේ මේ වගේ උතුමන් මහන්සේලා තුන් නමක් යම්කිසි කුලයකින් යම්කිසි නගරකින් යම්කිසි ලියම් ගමකින් යම්කිසි ප්‍රදේශයකින් මහාන වුණා නම් පැවිදි වුණා නම් අන්නේ උතුමන් වහන්සේලාගේ කුලය ඒ නගරය ඒ රට උන්වහන්සේලා ක්‍රේ පහන් සිතක් ඇති කරගත්තොත් උන්වහා ඒ අයට සංසාර ජීවිතයේ එක ලොකු උපකාරයක් වෙනවා ඒ වගේ මේ වගේ උතුමන් වහන්සේලා පිළිබඳව යම්කිසි සදහසිත ඇති දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් මේ ඕනෙම කෙනෙක් සිත පහදවා ගත්තොත් පහන්සිත ඇති කරගත්තොත් ඒ හැම දෙනාටමත් සංසාරයේ මහත් වූ සපතක් යහපතක් සිද්ධ වෙනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලායි ගුණයන් ප්‍රකාශ කළාට පස්සේ අර දෙවි කෙනා සතුටු සිතින් ඒ වෙලාවේ භාගතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් වූ චූල ගෝසිංග සූත්‍රය අද අපි තාමත්ම කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. මේ සූත දේශනාවෙන් අපට මෛත්‍රී හැඟීමත් ඒ වගේම එදිනෙදා ජීවිතය තුළ අපි කටයුතු කළ ආකාරයත් කරුණාසිතක් ඇති කරගෙන වාසය කළ යුතු ආකාරයත් භාගතුන් වහන්සේගේ ධර්මයත් මනාව අපරිස්මතු වෙනවා. නිසා අපේ ජීවිත පින්වත්නි අපි නිවන වෙත නඹුරු කරගෙන ධර්මානුකූලව ගත කරමු. මෛත්‍රී සිත් පෙරදරි කරගෙන කාර්මික සිත් ඇති කරගෙන අපි වාසය කරමු. එහෙම වුණොත් ඔබටත් අනුන්ටත් මේ නිවන් මඟ සාධනය වීමට ඒ ලොකු උපකාරයක් වේවි. හැම දිනාටම මේ උතුම් කුසලයන් උතුම් වූ ධර්මාභෝධය සඳහාම උපකාරක ධර්මයක් වේවා. හැම දිනාටම යහපත උදා වේවා, චිර ජීවනය ලැබේවා. තෙරුවන් අනන්ත ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා